සංගම් ධනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ධනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානං කුසලානං ධම්මානං සිකියාය භීයෝ භාවාය වේ පුල්ලාය භාවනාය පාරිපූර්යා ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති අයං උච්චති භික්ඛවේ සම්මා වායාමෝති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි මේ නේවාසික උපාසක මහත්වරු සම්බන්ධ කරගෙන පවත්වාගෙන ලබන මේ මොකද භාවනා ජීවිතයේදී ආරම්භයේ පටන් අවසානයේ දක්වා එක සාර්ථක යෝගාවචරේ මේ චෛතසිකේ දිහා බැලුවොත් ඒ චෛතසිකේ දිහා ආරම්භයේදී කරන කතාව මැද අවස්ථාවේ අවදීයේදී කරන කතාව සහ අවසානයේදී මේ සම්බන්ධයෙන් කරන කතාව Tamanටම පරිණාමයකින් යුක්ත වෙන බව ඒ යෝගාවචරයට වැඩේ. ඒ විතරක් නෙමෙයි යෝගාචරය ආශ්‍රය කරන ඇත්තෝ උනත් තේරුම් ගන්නවා මේ එකම පුද්ගලයා භාවනා ජීවිතයක මුල් ආරම්භයේදී මේ ව්‍යායාම් කිරීම වීර්යය කියන චෛතසිකයේ පිළිපඳවත් මෑදදී කරන අදහසුත් අගදී දක්වන අදහසුත් අතර යම් යම් වෙනස්කම් තියෙනවා ඒක නිසා මුළු විපස්සනා ඥාන પરම්පරාව ගත්තොත් එහෙම නැත්නම් සුතමේ ඥානින් භාවනා ජීවිතේ පටන් ගන්න යෝගාවචරයේ අවසානයේ භාවනාමය ඥාන සම්පූර්ණ කර ගන්නා තෙක් ගත්තොත් මේ එක චෛතසිකයේ එක ආකාරයකට නෙවෙයි මේ තුන් පොළේදී වැඩ කරන්නේ. මේ නිසාම මේ පිළිබඳව අග්‍ර දැනුමක් ඇති මූලික දැනුමක් ඇති ලෝකයේ සම්පූර්ණ දේ අතරගත නෙල්ලිගෙඩියක් වගේ පැහැදිලි කර පෙන්නපු සරුවච්චන් වහන්සේ පවා මේ වීර්ය කොටස් තුනකට කඩලා පෙන්වපු අවස්ථාවක් තියෙනවා. ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු. ආරද්ධ විරිය, පග්ගයිද විරිය, පරිපූර්ණ විරිය කිය ඒ ආරම්භ අවස්ථාව මෙහෙමයි. නික්කම අවස්ථාව නැත්නම් පග්ගහිත අවස්ථාව මෙහෙමයි. පරිපූර්ණ අවස්ථාව මෙහෙමයි කිව්වම ඒක යෝග ජීවිතයක් තුළ ඇත්තටම හරි විචිත්‍ර අත්දැකීමක්. නමුත් භාවනා කරන්නේ නැති පොතේ දැනුමෙන් මේක කටයුතු කරන ඇත්තන්ට අර ආරම්භ ධාතු ගැන කතා කරනකොට දෙන විස්තරයක් පරක්කම ධාතු කියන අවසානයේ දෙන විස්තරයක් ගත්තාම ඕකේ ගුණය රසයේ ක්‍රියාකාරීත්වය වෙනස්කම් තියෙනවා. ඒ මොකද ඒක පරිණාමය වෙන ධර්මයක්. ආරම්භයේදී වාචර සම්බන්ධ වෙන්නේ යෝගාවචරය වීර්යයට සම්බන්ධ වෙන්නේ එක තාලයකට එක අවබෝධයකට. මැදට යනකොට ඒ වීර්යයත් යෝගාවචර ජීවිතයත් අතර සම්බන්ධතාවය තව එකක්. අවසාන වෙනකොට තව එකක්. ඒක නිසා මේක බොහෝම ඉවසිල්ලේ එක විදිහකට කියනවා නම් මූල ධර්ම දැනුමින් පමණක් කරලා ඉවර කරන්න බෑ. ඒ වාගේම තමයි හොඳට මතක තියාගන්න කොච්චර භාවනා කරත් මේක කාට හරි කියලා දෙන්න නම් මූල ධර්ම දැනුවත් නැතුවත් බෑ. මේ දෙකෙන් ඉස්සර විය යුත්තේ තමයි භාවනා කරන එක බව ඒක අවිවාදින් අපි පිළිගන්නවා. නමුත් ඒක තව කෙනෙකුට උපදෙස් දෙන මට්ටමකට නැත්නම් තව කෙනෙකුට මේ සම්බන්ධව සාකච්ඡා කරනකොට ඒ එක පැත්තකින් විතරක් බලලා කතා කරනවා නම් ඒ කතාව ලෝක ජනගහනයේ තුනෙන් එකකට ගැලපේ. තව තුනෙන් දෙකක් ඒකට තේරෙන්නේ නැහැ. මොකද ඒ කතා කරන කෙනා තමන්ගේ රුචිය තමන්ට හිත් වැඩිච්ච තමන්ට මනාපතන විස්තර කළාට මූල ධර්ම මේ වශයෙන් විස්තර නොවිච්ච තව කොටස් දෙකක් තියෙන බව දැනගෙනවත් තියෙනවා. ඒකයි මේ වගේ එක චෛතසිකයක් මේකට වීරිය චෛතසිකය කියලා කියන්නේ මේ වීරිය චෛතසිකය පිළිබඳව මේ සාරවත්ත සාසනයේ ඒ සූත්‍ර පිටකයේ තැන් තැන් වල සඳහන් වෙලා තියෙන දේවල් බලපුවාම පුදුමාකාර විස්තරයක් තියෙනවා. හැබැයි ඒක කොයි කොනේ අරගෙන රස බැලුවත් උනන්දු කරවන සුළුයි. විමුක්ති රසය තමයි තියෙන්නේ. ඒකට හේතුව මොකද? අද කාලෙත් එදා කාලෙත් මෙච්චර මේ වටිනා මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගන්න බැරි මේ බුබ්බඩ ගම නිසා තමයි කම්මැලි ගම නිසා තමයි නිදිමත නිසා. ඒ පමණක් විතරක් නෙවෙයි මේ ditta ධම්ම සුඛ විහරණේ වාගේ මේ ජීවිතේ සැප දෙන්නා වූ සමතයක්වත් හරියන්නේ නැත්තේ මෙන්න මේ කම්මැලි ගම කුසීතකම වීර්ය මාධිකම නිසා. ඒක නිසා උදෙත් මේක අහන්න ඕනේ, දවලුත් මේක අහන්න ඕනේ, රැත් මේක අහන්න. පරියන්ගේ මුලටත් මේක අවශ්‍යයි, මැදටත් මේක අවශ්‍යයි, අගටත් මේක අවශ්‍යයි. භාවනා කරන්න පටන් ගන්න කෙනාට මේක අවශ්‍යයි කරගෙන යන භාවනා මධ්‍යස්ථානයේ මේ වාගේ අපි වාගයක් කරනත් අවශ්‍යයි ඒ විතරක් මේ භාවනා සම්පූර්ණ කරපු කෙනාට මේක අවශ්‍යයි මොකද ලෝකයට එක සම්බන්ධ වෙන්න නම් භාවනා විතරක් නෙමෙයි මේ ගැන සාකච්ඡා කරලා තියෙන මේ ගැන කරුණු හදාarලා තියෙනවා. ඒ නිසා මේ විරිය චෛතසිකය මෙතන ඉදිරිපත් වෙන්නේ සම්මා වායාමයේ කියලා. මේකට මේ කියපු කතාවකම මතු කරපු අදහසකම yaadන කතාවක් කියනවනේ. අපි දන්නවා ඔය සරුවචනවාගේ අවසාන බුද්ධ කෘත්‍ය කරන අවසාන කාලේ වෙච්ච වෙච්ච ඇති වෙච්ච සීටි ගාක් සඳහන් වෙලා තියෙන මහා පරිනිබ්බාන සූත්‍රයේ ඒ බොහෝ විට සර්වඥාන් වහන්සේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන මතක් කරලා තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. ඒ හත තමයි යෝගාවචරයේ පොඳුයට පෙළවිය යුත්තේ, සැකිල්ල විය යුත්තේ, ඒකට සම්බන්ධ වෙන්න ඕනේ හැම වැඩක්ම. අන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ආයුධ කට්ටල් හතක් විතර තියෙනවා. මේකේ එකම චෛතසිකයේ බොහෝම වර සඳහන් වෙන්නේ වැඩිම ගණනක් සඳහන් වෙන චෛසිකය තමයි මේ වීර්ය චෛසිකේ වායාමයේ. සතර සම්මා ප්‍රධාන වීර්ය කියනකොට හතරම වීර්ය තමයි වෙන මොනක් කතා කරන්නේ. ඒක තමයි ඔය සම්මා වායාම කියන එකට අපි ගත්ත පාළි ඉදිරි කරගත්ත මේ පාළි වාග්මාලාව. පාළි පාඨය. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. ඊට පස්සේ බාල ධර්ම, ඉන්දියා ධර්ම ඊගාවට බොජ්ජංග ධර්ම ඊගාවට ආර්ය අෂ්ටාංග මාර්ගය අපි ගත්ත මේ සම්මා වායාම ආදී වශයෙන් සෑම තැනම අනිත් ඉදිපාර ධර්ම හැම තැනම වීර්ය චෛසික සඳහන් වෙනවා මේක මේ වීර්ය චෛසික අයින් කළොත් ඉතුරු වෙන 28යි ඒ වාගම තමයි ඊගාවට මේ සතිය කියන ධර්මයේ අට පොලක සඳහන් මේ දෙක අයින් කරුවොත් ඒ සත්‍ය ක්‍රෝධි පාක්ෂික ධර්ම වල 20යි ඉතුරු වෙන්නේ. ඒ නිසා ඒ වීර්ය චෛතසිකය පසු ප්‍රතිපලයක් වශයෙන් සතිය ඇති කරනවා. මේක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ වගේම මේකට පූර්වංගම වශයෙන් සද්ධාව අවශ්‍ය කරනවා. සද්ධාවන්තයා වීර්යවන්ත වෙනවා. සද්ධා වීර්ය ඇති කෙනා සතිමන්ත වෙනවා. සද්ධාව නැත්නම් වීර්ය වැටෙනවා සද්ධා වීර්ය නැති කෙනාගේ සත්‍ය කැඩෙනවා ඒ නිසා වීර්යත් සතියත් දෙක අතර පුදුමාකාර සමානකමක් තියෙනවා ඒක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය සම්මා වායාම ඊගාට සම්මා සති ඉන්ද්‍රිය ධර්ම ගත්තත් සද්ධා වීර්ය සති බල ධර්ම ගත්තත් සද්ධා වීර්ය සති ඒ නිසා වීර්යයක් සතියක් අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා සතිපට්ඨාන භාවනාවේදී ඉන්න කෙනෙකුට මේ චෛසිකය ගැන දන්නේ නැත්නම් නැත්නම් මේක පිළිබඳව තැකීමක් නැත්නම් ඒ පුද්ගලයා ගමන බොහෝම දුක්ඛිතයි බොහොම පරාජිතයි බොහොම පසුබාහන සුළුයි ඒ නිසා මේ ධර්මයට විශේෂයෙන්ම මේ වීර්ය චෛසිකය පිළිබඳ ධර්ම වලට විතර අහුම්කම් දෙන්න ඒ මගේ ජීවිතයේදී හමු වෙච්ච ඒ අපවත් විවදාල මහණිපාණන් වහන්සේ කියන තඹුරුමේදී හම්බෙච්ච බුරුම භාවනා ක්‍රමයේ උගන්වපු ස්වාමීන් වහන්සේත් අතර බලනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මේ මේ වීර්ය চৈতසිකය ගැන කරන දේශනා ඉතාමත්ම තීව්‍රයි ඉතාමත්ම උනන්දු කරන සුළුයි ඒ වගේම තමයි ඒකට දක්ෂීය ආදර්ශ ජීවිත ගත කරන්නේ. ඒ අපේ අපවත්ච්ච ස්වාමීන් වහන්සේ මේ ගැන කතා කළාට ඒ තරම්ම ඒ වීර්ය චෛසිකය ගැන දැටි අවධාරණය කිරීමක් අරත් අර ධර්මත් එක්ක සලකා බලනකොට පේන්න තිබුණේ නෑ. මේක නිසා ඒ ගුරුමේ මාස අවුරුදු ගානක් ගත කරලා එනකොට මයිලක තිබුණු පුදුමාකාර ඒ කුඩු ගන්නෙච්ච දැඩි වීර්යයක්. ඔක්කොම හදන්න ඕන, ඔක්කොම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, එහෙම කරන්න ඕන කියන දැඩිම දැඩි වීර්යයක් පැවතුනේ. ඒ දවස්වල සාකච්ඡා කරන්න ගියත් ඒ කතාව විශේෂයෙන්ම මේක වැඩි මධ්‍යස්ථ ධර්ම දිහා බලනත් කියාපෑ මොකද මේ මේ බුරුමේ කියලා තියෙන ක්‍රමයට හිත තත්ත්වගත වෙලා තියෙනවා වීර්යයට මේ තරම් එළවනවා කියන කතාව. කාලයත් එක්ක ඒක වෙනස් වුණාද නැද්ද කියන්න නම් මට ඇතුලෙන් නම් මට කියා ගන්න අමාරුයි. නමුත් වීර්ය පිළිබඳව මුලමැද අග වශයෙන් භාවනාවේදී දක්වන ආකල්පවල පැහැදිලි වෙනසක් කාලයක් එක සිද්ධ වෙන බව නම් පැහැදිලි. නමුත් වෙන කෙනෙකුට උපදෙස් දෙනවා නම් ඒ බුද්ධලයා ඒ ආරම්භක අවස්ථාවේ මෙහෙමයි, මැද අවස්ථාවේ මෙහෙමයි, අග අවස්ථාවේ මෙහෙමයි කියන මේ තුන පිළිබඳව නිතරම අලුත් වෙච්ච විමසුම් නුවණක් සහිතව නිතරම උණු උණුවේ තියාගෙන හිටියේ නැත්නම් ඒ ඒ අසුරු කරන අනික්කත්තන්ට මේ අවශ්‍ය කරන ගැම්ම, ඒ තල්ලුව, ඒ උද්‍යෝගය, ඒ වීරත්වය ඇති කරගන්න අමාරුයි. නිසා නිතර මෙවැනි විරියාරම්භ කතා, විරිය ඇති කරන කතා නිතර උනන්දු කරවන්න ඕනේ. එහෙම නැත්නම් විපස්සනා භාවනා වගේ දෙයකදී බොහෝම අමාරුයි. ඒ මොකද ධානාත්ම දුක්ඛ ප්‍රතිපදාවක් මෙතන තියෙන්නේ. වෙනද නැති විදිහට කෙලෙස් සමග මූණට මූණ දාලා කරන සටනක් නිසා යම් ආකාරයකින් පසුබෑමක් වුණොත් සටන පටන් ගත්ත තැනටත් වඩා පහත් තැනකට වැටෙනවා. ඒ නිසා උන්ට මතක තියාගන්න ඕන දෙවේනේ අපි මේ සටන් බෙමේ ඉන්න සෙබළුවාගේ විතරෝම කෙලෙස් බලමුඩුව පහර දීමට ලෑස්තිලා ඉන්නවා. ඒක මේ වීරිය වාගේ ඇතුළතින්ම වුණු කරගත යුතු සේනා බලමුලුවක් Taman තුල නැත්නම් වෙන මොනවා ගැන බලාපොරොත්තු හිටියත් ඒ බලාපොරොත්තු සූ. මේ වීර්යයිසිකේ විතරක් අවසානයේ දක්වාම Tamanගේ වෙස්මුණ මාරු කරමින් යෝගාවචරයත් එක්ක එක ගමන් කරනවා. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වන විදිහට මේ ක්‍රියාපටිපාටිය පෙන්වන්නේ චන්දං ජනේති වායමති චිත්තං පග්ගණ්හාති විරියං ආරබති චිත්තං පග්ගණ්හාති පදා මේ මේක ධ්‍රුව පදයක් වශයෙන් පෙන්වනවා මේ ක්‍රම හතරටම ඒකාකාර වැඩපිළිවෙල ක්‍රම හතර මොකද්ද උපන්නා වූ දැනට පවතිනා වූ නොකට වැටහමන්ට වැටහෙන්නා වූ යම් අකුසල පාවක ධර්මයක් තියෙනවනම් ඒක දුරින්ම දුරවන් කිරීම සඳහායි මේ චන්දං ජනේති කුසල කල කරගන්න. වායමති වෑයම් කරන්න. විරියං ආරභති ඒ සඳහා වීරියක් ආරම්භ කරනවා. චිත්තම් පග්ගණ්ණාති බැරි කරගන්න. පදහති ප්‍රධාන වීරිය කරනවා. ඉතින් මේ පද පහෙත් චන්දං කියනකොට කුසල ඡන්දේ නැත්තම් සද්ධාව සඳහන් වෙනවා. විරියං ආරම්භති කියනකොට ආරම්භ ධාතු වැඩක් පටන් ගැනීමට අවශ්‍ය කරන්නා වූ මූලික නමුත් තාමත්ම දැඩි ආයෝජනයක් වශයෙන් කරන ලොකු වීර්යයක් අවශ්‍යයි. ඊගාට ඒ ගත්ත తত্ত্বය, ඒ ගත්ත වැඩ, ගත්ත ගත්ත භාර ධූරය බිම නොතබ දිගට පවත්වාගෙන යන්න නම් පග්ගහිත වීර්ය අවශ්‍යයි. අවසානයේ මේ වැඩේ ඉවරයක් කරන්න. අමාර කරන්නට පදන් වීර්ය අවශ්‍යයි. අපි අර අපි ගත්තොත් පල්ලෙහා කන්තුරුවේ ඉඳලා උදහා විහාරේ ළඟට යනකම් කෙනෙකුට සිමෙන්ති කොටයක් ගේන්න අවශ්‍ය නම් ඒ ආරම්භයේදී පටන් ගන්න බැදීදී සිමෙන්ති කොටේ තමන්ගේ කර තියා ගන්නට තමන්ට බෑ. ඒකද තවත් කෙනෙක්ගේ උදව් ආධාරය අවශ්‍යයි. කියන්නේ තමන්ගේ මත්තම ඉක්මවන පුද්ගලයෙක්ගේ මත්තම ඉක්මවන. ඊට පස්සේ කරේ තියා ගත්තා. තියාගත්තට පස්සේ පඩියක් පඩියක් ගාන යනකොට ඒක පැත්ත වැටෙන්නේ නැති වෙන්න ඒ වගේම කඳට සමබර වෙන්න මේක තියාගෙන පඩියෙන් පඩිය පඩියෙන් පඩිය යනකොට අර සිමෙන්ති කොට දැඩිව අල්ලාගෙන ඉහළට යන්න අර ආරම්භ කරේ තියාගන්න ගත්ත වීර්යයට වැඩිය වෙනස් වීර්යයක් අවශ්‍ය කරයි. උග හරියට මේ පඩියත් එක්ක පැද්දෙන තාලෙට සිමෙන්ති කොටේට පොඩි ඔළුව උස්සන වෙලාවට විතරක් පහර දීලා සිමෙන්ති කොටත් එක ලායක තාලෙට ගෙනියන්න නම් පාඩි දිගේ ටිකක් දුර එන්න ඕන. එනකොට තමයි තේරෙන්නේ මේ පල්ලමේ යනකොට කය මේක ගෙනියන්නේ මේ ලයට මේ ආරෙට. පඩි ඒකාකාර නම් මේ ආකාරයට. පඩි එන්ටෙන් සැර වැඩි නම් මේ ආකාරයට කියලා එපක් ගහිත විදිය ගත්ත බර බිම නොතබා දිගට ගෙනියනකොට වෙන කුසලතාවයක් වෙනවා. නමුත් උපාත ශාලා පැනලා උඩට එනකොට නම් හොඳටම හති වැටලා මේක බිමින් තියන්න නැත්නම් කියලා හිතනවා. ඒක මොකද ගත්ත භාරය, භාර දුරත්වය කරගෙන යන්න බැරි තරම්. මොකද පඩි එන්න එන්න එන්න එන්න දිගට දිනවා තව එන්න තියෙනවා සෑහෙන. නමුත් පාරේ කවුරක්වත් නැත්නම් මේක බිම තියෙන කවුද ආයෙ කරේ යනවා කියන්නේ. ඒ නිසා පග්ගහිත විරියේදී ආරම්භ විරියේදී කරන්තිරට දැඩි ලොකු වීර්ය මතක් වෙනකොට මේක මීට වැඩිය හොඳයි ඔච්චර දැඩි වෙහෙස ගන්න නැතුව දෙමීට දෙමීට දෙමීට දෙමීට මේක පඩියෙන් පඩිය ගෙනියන එක හොඳයි කියලා අර ගත්ත දේ බිම නොත්තබා තැබීම සඳහා දක්ෂයක් මේ පග්ගහිත විලේ පාවිච්චි කරනවා ඕන මේ උදාහාරියට එනවා එතකොට තැන්නක් ටිකක් අහු වෙනවා ඔය අවසානයේ පේන පේන හරි එතකොට නම් දැන් බිම දාන්න ඕනේ කියන අදහස නැහැ දැන් තියෙන්නේ කොහොම හරි දුවන ගිහිල්ලා එල්ලෙටම ගිහිලා ජය කණුවටම ගිහිලා අවසානටම දක්වා මේක දිව දාන්න නැත්තම් කිය අවසාන කොටසදී තියෙන්නේ අර කරට ගන්න වෙලාවේදී තිබුණ ආරම්භ ස්වරූපේම හෝ අර පඩි පුරුදු වෙන තන්න පුරුදු වෙන මේ මදහත් භාවයේ නෙවෙයි සම්පතාන ජයග්‍රහයි ප්‍රත්‍යක් තියෙන්නේ ඒකත් වෙහෙසෙන් කරන්නේ අවසාන පඩිය දක්වම ශරීරයත් වෙහෙසයි නමුත් ඒ ජය කණුව ළඟයි අවසානයේ ළඟ නිසා අවසානයේ දක්වාම ගෙනියන්න අවශ්‍යයි. ඉතින් මුළු නිස්සන්න වණ්ඩම එක මිනිහා දැන් ඉන්නේ පිවිඳ කොට අකුඩට ගිහින්. ඒ විදිහට මොකද අමාරු මේ වැඩේට අවශ්‍ය ශ්‍රමය ක්‍රමානුකූලව යෙදවීම ලොකු පුහුණුවක් මෙතන තියෙනවා. ඊට වැඩිය ශ්‍රමය තියෙන ඇත්ත ඇති. නමුත් දෙයත් ඊට ඉස්සෙල්ලා ඇති වැඩ. එහෙම නැත්නම් මේ වෙලේ වැඩවලට කැමති නෑ. එහෙම නැත්නම් අවසානයේ දක්වා ගෙනියන්න අවශ්‍ය කරන දීර්ඝ ගමනක් හමාර කිරීම ශක්තිය නැහැ. මේ নানা ආකාර ලෙඩ රෝග. ඒක නිසා එවැනි දයක් උදාහර ගන්නවා කියවම බොහොම මේන්නේ මේ වගේ තමයි මේ භාවනා වැඩපිළිවෙලේදී Taman තුල දැනටමත් ඇති වෙලා තියෙන කුසල අකුසල ධර්මයේ නැති කිරීම සඳහා කුසල ඡන්දය කියලා කියන්නේ ඉතාමත්ම දුෂ්කර දෙයක්. ඒ මොකද මේ මෙතුආකල් අපි අරගෙන ආපු අකුසල ධර්ම අපි දැන හෝ නොදැන ඒවත් එක්ක ප්‍රේම කරමින් ඒවට ආදරය කරමින් ගෙන ආපු දේවල්. නමුත් දැන් තේරෙනවා මේ වචනේ සිදුවෙන මේ කයෙන් සිදුවෙන මේ හිතෙන් සිදුවෙන මේ අකුසල කර්ම කොච්චර භාවනා කරලා ඉවර කරන්න බෑ. ඒක මොකද ඒක ගොරෝසු දේවල්. ඒ ගොරෝසු දේවල් භාවනාවේදී යන්නේ නැහැ නිසා ඒ භාවනාවට මේව අක්ෂපයි මේව භාවනාවට හොඳ නෑ මේව භාවනාවට ගොරෝසු වැඩි කියලා අර රුචි උනත් මනාප උනත් ඒ කරගෙන කරගෙන ආවා ඌ අකුසල ධර්ම පාපක ධර්ම දුරු කිරීමට අවශ්‍යයි කියලා මේ කුසල ඡන්දය ඇති කිරීම අත්‍යවශ්‍ය ජීවිතයක. මේක සාන්දෘෂ්ටිකව සිද්ධ වෙන්නේ Taman තුලමයි මේ කවුරුත් කිව්වටවත් ගැහුවටවත් දඬුවම් කරාටවත් ආවට ඒකට කුසල ඡන්දය කියන මේ ප්‍රේමණීය වචනේ යොදන්න බෑ. කුසල ඡන්දේ පහළ වෙන්නේ නැත්නම් හැබෑ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සතිපට්ඨාන ගැන අහන්න ඉස්සර වෙලා භාවනා මධ්‍යස්ථාන කියලා භාවනා කරන්න ඉස්සර වෙලා අකුසල ධර්ම නෙවෙයි භාවනා කරනකොට අකුසල ධර්ම. ඒක වෙනස්. ඉස්සනම් අකුසල ධර්ම කියන්නේ සතුන් මරනවා, හොරකම් කරනවා, ඒක අකුසල ධර්ම. ඒක භාවනා මධ්‍යස්ථාන කියලා ගියා වැඩපටන් ගත්තාම කෙනෙක් කෙනෙකුට කතා කරුවත් ඒක නරක වැඩක්. වැඩ පිට බල බල ස්කෝල් කරකෝ කරකෝ හිටියත් නරක වැඩක්. භාවනා කරන්න ඕන වෙලාවේ භාවනා නොකරනොත් නරක වැඩක්. අවදි වෙලා ඉන්න වෙලාව අවදි වෙලා ඉන්නේ නැත්නම් නරක වැඩක්. එතකොට ඒවා පාපක අකුසල ධර්මය. අනේ මේව වෙනස් කර ගන්න ඕනේ මම මේ හැදෙන්න ඕනේ කියලා අර කුසල ඡන්දය ඇති කර ගැනීම බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් වීරියේදී සඳහන් කරන වැදගත්ම කාරණාවක් කියලා කියන්නේ. නමුත් ඒකට ඇත්තටම වෑයමක් නෙමෙයි යොණ කරලා තියෙන තත්වයේ තත්ව ආකාරයෙන් දැකලා මේක මමම කළ යුතුයි කියලා හිතට වද්දලා දෙන එක. මේක අපහාගයකට වගේ උඟ දෙනෙක් හිතලා මේක අනුන්ට අයිතිකාරයක් කියලා. එතනනම් ආගම මහාම හරක් මර්ග තනක් වඩපත් වෙනවා. මේක ස්වයංක්‍රීයව සිද්ධ වෙන්න ඕනේ. මේක සාන්දෘෂ්ටිකව සිද්ධ වෙන්න මේක වැරදි. ඒ නිසා මම හැදෙන්න ඕනේ. කියන අර <clears throat> මේ චන්දං ජනේති කියන කතාව. මෙතන ඡන්දය කියලා කියන කුසල ඡන්දය. මේ කුසල ඡන්දය හැදෙන්න කුසල ඡන්දය ඇති කරගන්න තමයි අපි මේ සත්පුරුෂ ආශ්‍රයක් ඉල්ලන්නේ. ඒක තමයි අපි ආරණ්‍යගත වෙන්නේ ශූන්‍යාකාරගත වෙන්නේ. එතකොට අපිට පේනවා මේ වැඩේ යන්න නම් අපේ කය වචන හැසිරීම මේ මේ තාලෙට විය යුතුයි. <clears throat> එහෙම නැතුව එව්වයිදී අකුසල ධර්ම ඉපදිලා තියෙන, පවතිලා තියෙන අකුසල ධර්ම මේ ඡන්දයක් ඇති කරන වෑයමකින් දුරු කරේ නැතුව <clears throat> අනුසේ කෙලස් වශයෙන් පවතේ වැදුරු කිරීමකට කරන්නා වූ භාවනා ක්‍රමයකින් එව්ව නැති කරන්න බෑ. ඒ සමම් මේ දැන් ඉන්න තත්ත්වයට ගැලපෙන්නේ කය වචන දෙක මේ தත්තර හැදෙන්න ඕනේ කියලා ඒ අත්තට ඒත්තු ගැන්ලොත් ඒ වගේම කුසල ඡන්දය කියන මේ ප්‍රේමණීය ක්‍රමයට මේක පටන් ගත්තොත් පමණක් කුසල ඡන්දේ ඇති වෙයි. ඊට පස්සේ තමයි ඒ කුසල ඡන්දයෙන් පස්සේ තමයි ව්‍යායාමයක් කරන්නේ. කුසල ඡන්දේ කියන එක විමසුන් නුවණින් විවේක බුද්ධියෙන් සිද්ධ වෙනවා. දැන් මේ මිෂනාරි වැඩවල අන්‍ය ආගම් වලට හරවන්න හදනකොට ඔන්න ඔය කුසල ඡන්දය බෝ කරන්න හදනවා. සංජීවට ගන්න හදනවා. බලපෑම් කරන්න හදනවා. ඉතින් ඒක කවදාකවත් ඒ පුද්ගලයාගේ సంతానගතව ඇතුලෙන් එන එකක් නෙවෙයි. සර්වචනාසේ ක්‍රමේ ඒ වගේ දේවල්. සර්වචනාසේකර පාවිච්චි කරන්නේ දේශනා ක්‍රමේ විතරයි. මේ දේ කළොත් මේ දේ වෙනවා. මේ දේ කළොත් මේ දේ වෙනවා කියලා ඒ පුද්ගලයාට ඇත්ත ඇති ඇති හේතු ගන්නවට පස්සේ පාරමිතා ශක්තිය ඇති. මේ ජීවිතේම නිවන් දකින්න ඕනේ කියන කෙනෙක් නම් මේක අකුසලයි මේක පාපකයි ඒ සමම මේක දුරු කිරීම සඳහා කුසල ඡන්දයක් ඇති කරන්න ඕනේ කිව්වොත් පමණක් ඒ පුද්ගලයාගේ තියෙන සාමාන්‍ය බුද්ධිය වෑයමට ව්‍යායාමයට යාදෙනවා එහෙම නැත්නම් ඒක පටවපු දෙයක් නම් අර කුසලම සාමාන්‍ය බුද්ධිය දැනුම වෑයම අනිත් පැත්තට තමයි හිටියේ එලි පිට මෙවුවා නොකරයි හොරින් කරන එහෙම නැත්නම් Taman දන දන වැළකෙනවා. නමුත් නොදැන ඉබේම කෙරෙනවා. ආනෝය මට්ටමේ තමයි වායංග වෑයම් කරනවා. ඒක හරියනවා වරදිනවා හරියනවා වරදිනවා කුසල ඡන්දේ නිතරම මේ පුද්ගලට පෙන්ලා දෙනවනම් ඒක අමාරුයි. අන්තිම දුෂ්කර දේ රුචිය මනාපේ ඒක අමතක කරලා අපි මේ ධර්මයට ගැලපෙන දේ ක්‍රාන්ත ඕනෑ කියලා කියනකොට ඒ වෑයමේදී ඒ පුද්ගලයා විශාල ද්වන්ද්ව සටනක යෙදෙන්නේ ලෝක දෙකක් අතර ගත කරලා. උගෝදෙනෙක්ගේ අනුකම්පාව ඒ වගේ මේ වෙන පිරිසක තියෙන සමගිය ඉතාම අවශ්‍යයි මේ ව්‍යායාම හරි පැත්තට යන්න. ආනේ විතර ව්‍යායාම් කෙරුවට පස්සේ තමයි මේ බුද්ධලයට විරියන් ආරම්භති කියන්නේ ආරද්ධ විරිය පහළ වෙන්නේ. ඉතින් බලන්න දැන් ඡන්දය ඇති කරගෙන ව්‍යායාමක් කරලා ඒ ව්‍යායාමේදී ක්‍රමවේදය පිළිබඳව යම් යම් සාර්ථකකම් ඇති කරගත්තට පස්සේ තමයි බුදුරජාන් වහන්සේට නම්බුරාමයක් දෙන්න ඕන ඔබ ආරද්ධ විපස්සක. නැත්තම් විරියං ආරභති. ආරද්ධ විරිය සහිත පුද්ගලෙක් කියන්නේ. ඉතින් මේ ආරද්ධ විරිය මට්ටමට එනකන් මේ යෝගාවචරය තනිව සටන් කරන කෙනෙක්. තාම බුදුරජාණන් වහන්සේ විසින් දෙන්නව පෙන්වන ලද උපක්‍රම වලින් 100ක් ලාභ ලැබිලා නැහැ. වරින් වර හරියනවා වරින් වර පරදිනවා. ඒ නිසා අර තමන්ගේ ලැජ්ජ බය ධර්ම, හොඳ නරක ධර්ම, පරාද ජය ධර්ම මේ සේරමත් එක්ක ලොකු වෑයමක් ගත කරන්නේ. ඉතින් මෙවැනි වෑයමක ගත කිරීම ජීව ඉඳගෙන පුළුවන්ද, පැකී රසාව කරන ගමන් පුළුවන්ද, ධර්මවලන දකින්න ගමන් පුළුවන්ද කියන එක ගොඩනෙක් හඟ කරනවා කරන්න බැරි මට්ටමක් කියලා. එහෙම මේකක් ඇත්තේ නෑ. නමුත් හරි පහසොයි එවැනි වෑයම් කරන ඇත්තෝ එකට ගත කරනවා නම් ඒ ඇත්තෝ එකිනෙකා කෙරෙහි ඛීරෝදකී භූතං කියපු විදිහට කිරි වතුර එකතු වෙලා ඉන්නවා ගත කරනවා නම් අර වෑයම් කරන නැත්නම් ලොකු ධෛර්යයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපේ ශාක ප්‍රඥාවල් අපේ තියෙන මේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියන වැඩපිළිවෙල නිසා මේ ව්‍යායමති වැඩේ. ඒක නිසා මේ සංඝ සමාජයක් ඇති කළ දීලා තියෙන්නේ උපාසක ඇත්තන්ට උපාසිකාවන්ට භාවනා මධ්‍යස්ථානය කියලා තියෙන එහෙම වෑයම් කරන පිරිසට අන්න ඒ ඇත්තන්ගේ යමෙකුට සුළු පිරිසකට මේන්න මේ විදිහට විරිය ආරම්භ කරන්න පුළුවන් ආරම්භ විරිය ආරම්භ ධාතුව ඇති වෙනවා ඒක හරි වියදම් අධික වැඩ. මේ වැඩේට යනකොට විශාල වශයෙන් පැවිදි වෙන මට්ටමක මේ ඉන්නවනම් අර ඥාති පරිවර්තයේ මහා නෑ පිළිසක්. ඒ වගේම භෝග පරිවර්තයේ මහා වස්තු පිළිසක්. විශාල වශයෙන් අතහැරලා මේ නිර්ාමස පැත්තට හැරෙන්න ලොකු සටනක්. ඉතින් මේකෙදි පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් ආයෙත් ආමිෂයට වැටෙන්නේ ආයෙත් නෑදෑයන් පැත්තට වැටෙන්නේ ආපව භාභෝග පැත්තට වැටෙන්නේ ඊටින් දිහාට ආයෙත් ගන්නවා මේකට ගිහිල්ලා මේක අත ගෑවට හරියන්නේ මේකෙන් වෙන්නේ තවත් මේ අර නරක පැත්ත වැඩෙනවා පාප කකුසල ධර්ම දුරු වීම නෙවෙයි ඇති වෙන්නේ කියලා ඉතින්දී පුදුමාකාර තනි සටනක් තියෙන ඒ තර ඒ එවැනි ජීවිතයක් ඉතාමත් ආදර්ශමයි තාම ප්‍රතිඵල මොනවාක්වත් ලැබලා නැහැ. ඒත් ඉතාමත් ආදර්ශමත් වීර්ය චරිතයකද නමුත් මේක සාමාන්‍යයෙන් ඉස්මතු වෙන අවස්ථාවක් නෙවෙයි තනි තනිව විඳින අවස්ථාවක්. මේ ආරද්ධ වීර්ය ඇති වුණාට පස්සේ තමයි මුළු සද්ධර්මයේම තියෙන්නේ මේ චිත්තම් පග්ගණ්ණාති කියනට ගත්ත වෑයම බිම නොතබාගෙන යන්ටයි ධර්මතිය. ආරම්භ කරන්න මෙහෙමයි කරන්න ඕනේ කියන එකට ශ්‍රද්ධාව ඇතිකරන්න සද්ධාව වැඩි කරන්න කියනෙවුවා ඒක හුඟා කිසිසේත්ම තර්කයකට අනුව හෝ අච්චරට මෙච්චන මෙච්චරට කොච්චරද කියන අනුපාදාන ක්‍රමයකට කියන්න අමාරුයි. ඕන විදියකට අපි ගන්න උත්සාහයෙන් කෙනෙකුට සද්ධාව ඇති වෙන්න පුළුවන්, ඕනනම් ඇති වෙච්ච සද්ධාව නැති වෙන්න පුළුවන්. මේකේ ඒ තරම්ම ද්‍රව ස්වරූපෙන් වායු ස්වරූපෙන් තියෙන දෙයක් සද්ධාව. මෙන්න මේ චිත්තම් පග්ගණ්ණාති කියන මට්ටමට එනවා තමයි යෝග යම් හැඩයකට ගන්න. එහෙම නැත්නම් අර ආරම්භ වීර්ය ගත්ත බර භාර দূරය দূරය බිම නොතබ දිගට ගෙනියන එක තමයි මේ 84000ක් ධර්මස්කන්ධයෙන් කරන්නේ. ඒ නිසා ඒක තුල ඒ ඒ පුද්ගලයාට කුසීතකම් පහළ වෙන හැටි, කෙලෙස් ධර්ම පහළ වෙන හැටි හරියටම කියන්න පුළුවන් නේද? මම මේ වැඩේට මෙහෙම බැස්ස මෙහෙම කරගෙන ගියා මෙන්න මෙතනදී මේ ආකාරයට මෙන්න මේ කුසී ධර්මයේ මත වෙනවා කියලා දැනගන්න පුළුවන් නම් ඒකට උත්තර එකක් නෙවෙයි 10ක් හොයලා දෙන්න පුළුවන් නමුත් ඒක දැක ගන්න බැරි නම් මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ප්‍රකාශ කරගන්න බැරි නම් තනියම විඳින්න වෙනවා ඒ නිසා නිතරම ගුරු ඇසුරක් එනසම් Tamanට වඩා සතියෙන් සමාධියෙන් දිනු නැත්නම් ඇසුරක් අත්‍යවශ්‍යයි මේ වෙලාවේ එහෙම නැත්නම් මේ පක් ගන්න පක් ගන්න විදිය කියලා ගත්ත දේ බිම නොතබා දිගට ගෙන යෑමේ වීර්ය බොහෝම ඉක්මනට පාෂ්පීකරණය වෙලා යනවා තිබුණු තැන හොයාගන්න බැරුව යනවා. මෙන්න මේ පග්ගහිත විරියේ අවසාන කෙලවර තමයි මේ පුද්ගලයාට અભීතත්වයක් වෙන්න පටන් අර ගන්නවා. විරියෝ භාවෝ වීරෝ භාවෝ විරියන් කියන විදිහට ජයකනුව දැකලා දැන් ඉතින් මම මේක ඉවර කරන්න ඕනේ කියලා අවසාන අංකයට සූදානම් වෙන කෙනෙක් වගේ ඒ පුද්ගලයාට અભීතත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා වීරත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා ඒක තමයි පදන් වේදී කියලා කියන්නේ පදහති ඒක ඒ තරංගයේදී ඒ ඉසව්වේදී ඒ දිනන කෙනාට විතරයි එන්නේ අනික් කටිට ඒකෙන්නේ නැහැ දිනන කෙනා දිනපු ගමන් අනෙක් ක්‍රීඩක ඔක්කොම මේ දෙවෙනි යා තුන්වෙනි යා වෙන්න උත්සාහ කරලා ආයෙ පළවෙනි වෙන්න අවස්ථාවක් නැහැ. ආන්නේ වගේ තමයි මේ ප්‍රධාන වීර්යය කියන එක manussත්වයේ ඒ මල් කල ගැනීම. මනුෂ්‍ය ජීවිතයකට ලබන්න පුළුවන් උසස්ම තැනක් තමයි මේ උපන් අකුසල ධර්මයක් ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරමින් ගිහිල්ලා මට මීට පස්සේ දැන් කාමච්ඡන්දේ නැහැ. මට මීට පස්සේ දැන් ඒ ව්‍යාපාදේ නෑ, තීන මිද්දේ නෑ ආදී කියලා එකක් ඉක්ම කරන්න පුළුවන් තත්ත්වයට එනවනම්, ඉක්මෝල යන්න පුළුවන් තත්ත්වයකට එනවනම් මේ සෑම වෙලාවකදීම ඔහුගේ ඒ ප්‍රධාන වීර්ය, පදහන් වීර්ය පුතුම විදියට තියුණු පවම වෙන පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඒ අත්තර පුළුවන් වෙන්නේ මේ නූපන් අකුසල් ධර්ම නොයිපති වීම පිණිසයි. මේ ගත්ත වැඩපිළිවෙලම මේ ගත්ත මේ උත්සාහයම ඒ තාලෙටම කරත හැකි නැවතත් ආයශරයක් පොද හොදමඩේ දාන්න ගියොත් මේ නූපන් අකුසල ධර්ම ආයමතු වෙනවා. ඊට මේට වැඩි හොඳයි මේ නාල හොඳ සුදු පිළිසිදු ඇඳුමක් අඳගත්ත කෙනෙක් නැවත ගෙවතු වැඩවලට හෝ අරක් ගාලේ ගොමාත ගාන වලට යන්න අකමැති. ඒ නිසායි වැඩ ඉවර කරලා නාන්නේ. නෑ ඊට පස්සේ අපි පිළිසිදු වෙන්න කැමති. විඥාන ග්‍රහණය කළා නම් ඊට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ යෝගාවචරයට ගිහි වේවා පැවිදි වේවා ඊට පස්සේ මේ අකුසල ධර්ම නොයන පිට කටයුතු කරන එක තමයි වඩා දක්ෂ ක්‍රමේ ඇවිල්ලා ඒක පිළිලෙකට වඩා කොයි කාලෙක සංඥාන කරලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි දවසක් හරි වතුර භාජනය කරලා තිබ්බොත් කොකි මදුරු බෝය එක මදුරු මිත්‍රයක් හෝ මදුරු පණුවෙක් හරි ඉන්නවනම් ඒ සංඝයාට වගකීමක් වෙනවා ඒ වතුර තව තිබ්බොත් තව මදුරු උගෝ වෙනවා මේ මදුරු අයින් කරන්න තෝනේ එක එකක් මැරෙන්නත් බෑ මැරුවොත් වගකීම් බාර ගන්නත් වෙනවා ඒක නිසා සංඝයා විශේෂයෙන් බලන ඉන්නවා වතුරක් කියනනම් වහලා තියෙන එක ලේසි මොකද එක දවසක් අද ප්‍රයෝජන ගන්නවා කියලා තිබ්බට දවස පැනපු ගමන් දෙක පැනපු ගමන් අන්න අනිත් දවසේ කියලා හොඳට විවේකීව බලනකොට මතුරු වෙනවා. ඔන්න බල විසිකරුවොත් කුකුස් පහළ වෙනවා. ඒක නිසා දැනගන්නවා වතුර එක්ක භාජන සම්පූර්ණ වෙයි කියලා මුලින්ම මන්ට. ආය වතුරක් හෝ අවස්ථාවක් නැති වෙයි. එහෙම නැත්නම් තියෙන වතුරක් තියෙනවනම් වහලා තියන්න. මේක තමයි අලකට භාවනා නොකරන කීයක් තමයි මෙච්චර දෙයක් නැහැ. මොකද වතුර කොන පිට ඉවරයි. ඒ සංඝයාන්තර පුත්‍ර ජානනාතු දේශනාකව කියන එම් බෑ ඒ වතුරක් ප්‍රාණී සහිතන කනකොලක හෝ මඩක හෝ විසිදෙරුවොත් ආපත්‍ති. ඉතින් ඒ නිසා සංඝයා හොඳට දන්න හොඳම දේ තමයි මේකට මන්දුරු පානන නොයීම පිණිස කටයුතු කරන එක ලේසි ආවට පස්සේ ඕක පෙරලා වෙන් කරනවට වඩා නැත්නම් ආවට පස්සේ ඔන්න ඔයටපන් කියලා කියනවට වඩා ඒ මොකද එක වතාවක් හෝ ඒ බුද්ධලා දහලා තියෙනවා මේක ඇති වෙලා සුද්ධ කරන්න ගියොත් මෙච්චර වෙලා ඒක නිසා යම් කිසි කෙනෙක් දැනටමත් ඇති මේ අකුසල ධර්මයේ දුරු කිරීමකට කටයුතු කරපු කෙනාට තමයි තේරෙන්නේ ඊට පස්සේ අකුසල් නොවීම පිණිස ආය කුණු පහළ නොවීම පිණිස කටයුතු කරන එක ලේසි. නමුත් ඒ සඳහා හැම තැනම හැමදාම කරන්න බෑ එක තැනක් එක වෙලාවකට විතරයි පහසු. එහෙම කරන්න බැරි අවුල් පාඩකට තමයි අපි ගිහිගේ කියලා කියන්නේ. ඇති කරගත්තට පස්සේ ඒක පවත්වන්න පුළුවන් තැන් වල තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ ශූන්‍යාකාර කියලා කියන්නේ, වෘක්ෂ මූලගත කියන්නේ, ආරණ්‍ය කියලා කියන්නේ. ඒ නිසා එවැනි පුද්ගලයෙක් අර බොහෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇති තැන් වලින් වෙන් වෙලා විවිච්ඡ කාමයේ විවිච්ඡ කුසලයේ ධම්මේ අකුසලයේ පාපකේ ධම්මේ කියන විදිහට ශුන්‍යකාරවට ගත වෙනවා දුක්ඛ මූල ගත වෙනවා මොකද ඇති වුණාට පස්සේ මේක රණ්ඩු කරලා විසඳන්න බැරි එක නෙවෙයි ප්‍රශ්නේ ආය ඇති නොවීම පිණිස කටයුතු කරන්න නම් තිබිච්චෙව්වා නැති කිරීමේදී ලාභපු ඥානයක් තියෙනවා එනිසා මේ ප්‍රධාන වීදි ඉස්ලාම් පෙන්නලා තියෙන්නේ උපන්න අකුසල ධර්ම අයින් කරනවා. ඊට පස්සේ නූපන්න අකුසල ධර්ම නොවියම් පිස කටයුතු කරනවා. ඊගාවට යම් කිසි කුසල ධර්මයක් තියෙනවනම් ඒක වර්ධනය පිස කටයුතු කරනවා. ඒකයි නූපන්න අකුසල නොයිපති වීමයි දෙන්නම එකයි. යම් කිසි කෙනෙක් උපන් තමන්ගේ සීලයක් අදි සීලයක් පාඩ කටයුතු කරගෙන යනවා නම් උපන් තමන්ගේ සමාධියක් චිත්ත ධර්මයක් අධිචිත්තයක් බවට කටයුතු කරන යනව නම් උපන් යම් කිසි ප්‍රඥාවක් අධිප්‍රඥාවක් බවට කටයුතු කරන යනව නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයාගේ නූපන් අකුසල් නොයිපද වීම පිණිස ඒක අනිවාර්යයෙන්ම එකට එක මට්ටමට හේතු වෙනවා. ඒක නිසා මේ අපේ ලංකාවේ ඔය මේ මාමාත්‍යත්ව කිව්වා සමාජවාදී ගමනේ අම්බලන්නේ අපිටත් කියාගේ විපස්සනා ගමනේ කිසිම අම්බලමක් නැහැ. කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ කියලා කිසිම තැනක් ඇත්තේ නැහැ. එක්ක අකුසල් එක්ක කුසල්. ඒ නිසා අකුසල් වැඩෙනව නම් අනිවාර්යයෙන් මෙතන අකුසල් නැතුවීම සිද්ධ වෙනවා. මේකේ මැද ඉන්නවයි කියලා දෙයක් අන්තරාභාවයක් මේකේ නෑ. එක්ක කුසල් එක්ක අකුසල්. ඒ නිසා අපිට කරන්න තියෙන එකයි අපිට අනිවාර්යෙන් බලා ගන්න වෙන හැම වෙලාවෙම කුසල් වැඩිනවා. එහෙම නැත්නම් අපිට වරන් ඇතුලේ දා ගන්න වෙනවා. ඒ වෙලාවේදී අකුසල් තමයි වැඩිලා තියෙන්නේ. අඩුව ගන්න තියෙනවා නම් ඒ වාගේ නිකන් ඔහෙ බලාගෙන ඉන්න වෙලාවල් වල මේ වීර්ය අඩු වෙනවා, සද්ධාව අඩු වෙනවා, සතිය අඩු වෙනවා. ඒ නිසා සතිය වැඩි කිරීම නම් වීර්ය වැඩි කරන්න ඕනේ, වීර්ය වැඩි කරන්න නම් සද්ධාව ඇති වෙන්න ඕනේ. ඒ නිසා නිතරම සද්ධාවක් තියෙන්න ඕනේ, වීර්යයක් තියෙන්න ඕනේ. නෝපන් කුසල් දැන් ඉතින් උපදවන්න. ඒ දිගටම කරන වීර්යය අර වායාමයේ යටතේදීම තමයි බුදු ඥානවත්වෙත් පෙන්ලා දෙන්නේ. ඊට පස්සේ නූපන් දේවල් වැඩි කිරීම තමයි භාවනාව. නූපන් කුසල අනුපන්නාන අකුසල කාමයේ කුසලාන ධම්මාන උපාදාය. කිතියාය. භාවනාය වේපුල්ලාය. ඒක දැඩි පිළිවෙල කර ගැනීම තමයි භාවනා කරනවා කියලා කියන්නේ. ඒක ඉති වැන්දිය පිටියුතු තත්ත්වය. වැඩෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම Taman තුළම Taman තේරෙන පටන් අර ගන්නවා. අර කලින් කියපු தත්ත වැඩෙනවා නම් Taman තුළේ කුසල් ධර්ම වැඩෙනවා නම් අනිවාර්යයෙන්ම ආර්ය භාවයකට උත්තම භාවයකට හිත උස්සන ගතියක් තියෙනවා. අඩු ගානේ සීලය අධි සීලය වෙනකොටත් හොඳට වැටෙනවා බය දුරු වීම මාර්ගය. සචිත්ත ධර්මයේ අධිචිත්ත ධර්ම පාඩපත් වෙනවනම් ditta ධම්ම සුඛ විහරණය ලැබුවා වූ මේ වර්තමාන මොහොත සුවයෙන් ගත කිරීම මාර්ගයේ විවේකයෙන් උපන් ප්‍රීති සුඛේ වැඩිවීම මාර්ගයේ වැඩයි. විපස්සනාවේදී අනුශේධ ධර්ම දුරු වෙනවනම් ඒක සමහර වෙලාවට අර දෙකටමත් වැඩිය බොහොම සියුම්. නමුත් යෝගාචර දෙන මොකද්ද වෙනවද කියන්නේ. කියා ගන්න බැරි වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් මොකද්ද වෙන බව හොඳට තේරෙනවා. ඒක නිසා මේ හතරේ පෙළගස්ම ඉතාමත් ඥානවන්තයි සරුවඥයි. ඉතාමත් ගොරොසු තැනින් පටන් අරගෙන ඉතාම සියුම් තැන දක්වා දිගට කරගෙන යන වැඩ. මේ සේරම අතර වෙන කෙලවර තමයි නිදිමත ගතිය. කම්මැලි කම. බුබ්බඩ ගතිය. ඉතින් මේක අපි ඒ තරම නරක මිහිර තුච්ඡ ධර්මයක් කරලා කතා කරන්න යන්නේ ඒ තීන මිද්දේ කියලා කියන එකත් නීවරණ ධර්මයක් ඒක පිළිබඳව අවබෝධ කිරීම මේ වීර්ය පිළිබඳ අවබෝධයට උගාවක් උදව් කරනවා නැතුව බැරි යක්ෂයෙක් වෙනවා නිසා තීන මිද්දේ කියන එක අපි අනිවාර්යයෙන්ම දැක ගන්න ඕන දැන ගන්න ඕන ඒකෙන් දුරුවන් වෙච්ච කිසිම කෙනෙක් නැහැ කෙලෙස් සහිත තීන මිද්දේට යට වෙනවමයි කෙලෙස් ගැතිය නිසා ඒ නිසා තීන මිද්දේ වීර්ය අනිත් පැත්තට විනීවර ධර්ම ගැන කතා කරනකොට කියන්නේ සමත භාවනාවක් හෝ විදර්ශනා භාවනා කරනකොට ප්‍රීතිචෛතකේ පහළ වුණා නම් ඒ පුද්ගලට කින මිදෙන්නේ නැහැ. ඒ පුද්ගලට කරගෙන යන වැඩේ දිගට ඒක හැල්මේ අර කියන පග්ගහිත විදිය වගේ ගත්ත බර දිගට ගෙන යාම සඳහා ලොකු උනන්දුවක් උත්සාහයක් ඇති වෙනවා. ඒක තමයි අපි ප්‍රීතිචෛතකේ කියලා කියන්නේ. ප්‍රමෝද වෙන විනායන ගතිය. ඒක නැතිනම් ඉතින් මේ කුසීතෝ හීන විරියෝ දුක්ඛං විහෙරති. බංගලොත් ලැබුණු කෙනෙක් වගේ, පෙරදිච්ච කෙනෙක් වගේ, මිලාන වෙච්ච කෙනෙක් වගේ හැමදාම Tamanට Taman කොටු වෙලා කොහොම දුකසේ තමයි ගත කරන්න වෙන්නේ. ඒ හීන විදි ඇති වෙච්ච වෙලාවට හීන මිදි ඇති වෙච්ච වෙලාවට. මේක මේ තීනේ කියලා කියන්නේ හිතේ යම් කිසි පසුබෑමක් තියෙනවා. හිත වැඩේට කර්මන්නේ නැහැ. හොඳට සීතල වෙච්ච බටර් කෑල්ලක් වගේ මොනම තාලයකවත් පාන් වල ගාන්න බෑ. කැපුවත් කෑලි කෑලි කැඩලා මෙන්න මේක ටිකක් රත් වුණොත් ඒක පාන් කාලයක ගාන්න පුළුවන් තරමට පිළියකට ගාන්න පුළුවන් තරමට උණු වෙන ගතියක් වෙනවා. මේ රත් කිරීමට තමයි ආතාප කියලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ. ආතාප විදිය කියලා කියන්නේ තීනේදී ඇතිවෙනා වූ ඒ ගල් වෙන ගතිය, මිදෙන ගතිය, සීතල වෙන ගතිය රත් කරනවා. ආතාප විදියෙන් රත් කරනවා. ඒ ආතාප විදියෙන් රත් කරන දන්නේ නැත්නම් ඒ ඒ දක්ෂතාවයේ කුසලතාවයේ නැත්නම් ඒක අඩු ගන්න කියා ගන්න බැරි නම් ඉතින් අර ගල් වීම දිගින් දිගටම දිගින් දිගටම සිද්ධ වෙනවා එතකොට ඒ හිතෙන් වැඩ ගන්න බැරි තත්යකටපත් වෙනවා නිතරම හිතනවා පැත්ත කරලා පුදිය ගන්න තිබුණා හොඳයි මේ කාල් නිවන් දකින්න බෑ මේ ප්‍රඥාවට වැඩිය ඔය චිත්ත භාවනාව කරගෙන ඉන්නක හොඳයි නැත්නම් චිත්ත භාවනා ප්‍රඥාවට වැඩිය සීලයක් රැකගෙන ඉන්නක හොඳයි එතන ඔය සීල සමාධි ප්‍රත්‍ය ඔන්න ඔය දානයක් දීගෙන ඉන්නේක හොඳයි. එහෙම නැත්නම් කියන දානෙත් ඕන අපි වැරදි වැඩ කරන්නේ නැතුව ඉන්නවනම් හොඳයි. ඔ මොන්නව හරි පදයක් හොයාගන්න. ඒක ලියලා ඒක කෑ ගහ ගහ ඉන්නවා. ඒකෙන් පෙන්න අනේ අර බුබ්බඩකම, කම්මැලිකම, ඉදිරියට යන්න තියෙන වීරත්වේ නැතිකම. ඉතින් මෙව්ව තමයි අද ධර්ම වෙලා තියෙන්නේ. අර බැරිය උන්ට, කම්මැලි වෙන උන්ට, පසුබාහනේ උන්ට පත්තුත්තර වදින එකයි ධර්මයේ වෙලා තියෙන්නේ අද ප්‍රසිද්ධ ආම්දුරුන්ට. ඒ මොකද එහෙම නැත්තම් ජනය නෙවෙයි. ඒ කියන බණ අහන්න කවුරක්වත් තේන්නේ නැහැ. කවුරුහරි උසිගන්නලා නෑ නෑ සීලයට වැඩි හොඳ සමාධිය කිව්වොත් ඊට වැඩිය සමාධියට වැඩිය සීලය හොඳයි කියන පැත්තට සෙනග යනවා වැඩි. ඒ වගේ සමාධියට වැඩි හොඳ ප්‍රඥාව කියලා කිව්වොත් ප්‍රඥාව පැත්තට යන පැත්තට වඩා සමාධිය වැඩි කියන පැත්තට යන පැත්ත වැඩි. ඉතින් මේ නිසා ඉල්ලුම සැපෙම ප්‍රශ්නේදී අද මේ ඔය ලාමක ධර්ම මේකට කියනවා අරතිය කියලා අර්ධිය මතුවෙච්චාම කියන බණයි මේ විරියාරම්භ බණයි අතර දෙකක් තියෙනවා. ඒ නිසා මේ පඬිස්සාට කියලා තියෙන දැන් කියන බණ දැන් කියන්නේ හාමුදුරු බණ වගේ දෙයක් කියලා. නෝ බණ කියන්න බෑ. මොකද Taman කරන්නේ නෑ. Taman වීර්යයෙන් ඒ යන්න පුළුවන් තැනටපත් වෙලා නෑ. පත් වෙච්ච නැති කෙනාට පිටේ වනේ දින නීමට පඳුර බයට වගේ කියෙන්නේ. ඒ වගේ කොහොම හරි ජීවිතාවෘත්ති කරගෙන යන්නේ පිරිස අවශ්‍ය කරන නිසා ඊටදී පහත් මට්ටමේ කියන්න පටන් ගත්තම හරියි. ඒක නිසා අපේ ඒ ගුරු පන්දිසාන්සිකෙන් අහලා තියෙන ස්වාමීන් වහන්සේ ගුරුවරයෙක් වශයෙන් ඔබතුමා සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා නම් මොනවද ඒ ගුරුවරයාගේ තිබී යුතු අංග? ඉස්ලාම් කියනවා මේ ජීවිතේ Taman ධ්‍යාන පුළුවන් ඉහළම තැනටම යන්නේ. ඒක තමයි ඉස්සරලම කරන්න ඕන සුදුසුකම. ඒකේ මෙතෙක් මට ය아가න්න බැරි වුණා මට පුළුවන්කම තිබුණා මේ කරගන්න බැරි වුණා කියන තාක්කල් ඒ බුද්ධයාට අර විරි ආරම්භ කතාවකට ගැම්ම ඉන්නේ නැහැ කොන්ද පණ හිතින්නේ නැහැ ඒ මොකද ඒ බුද්ධිලා දන්න මට මේක තව කරන්න තියෙනවා ඉස්සරහට යන්න ඕන ඒ අතතුර වෙන්නේ නැහැ කියන එක නෙවෙයි ප්‍රශ්නේ Taman ඉදිරිපත් වෙන්න යන්න පුළුවන් උපරියේ මට්ටමට යන්න ඊගාවට මේක සම්බන්ධව බුදුහාමුදුරු දේශනා කළ ධර්මයේ මුදට කියවන්න ඒ මොකද තමන් භාවනා කළා නිවන් දැක්කත් මේ බුද්ධ සරුවඥ දේශනාව අපිට අහලා දැනගන්න එකක් මිසක් අතුලකින් ඉන්නේ නැහැ. ඒ නිසා හොඳට Taman යන්න පුළුවන් පමණ භාවනා කරලා ඊගාවට හොඳට පොතපත කියවන්න. ඊගාවට Taman සදා Taman කරා එන ඇත්තන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් උපදෙස් දෙනවා මිසක් දක්කන්න යන්න දෙපයි කියලා. ඒක කරන්න අයිතියක් අපට ඇත්තේ නැහැ. අපිට දෙන්න පුළුවන් ප්‍රමාණයෙන් අපි උදව් කරගෙන යනවා. අනේ ඒ සඳහා කටයුතු කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේ කියනවා එන පිළිසෙනම් ඊටාම අඩු ගතියක් හිටී කියලා. ඒක තමන්ගේ වැඩක් කරගන්න උත්සාහ කරන ගුරුවරයාට මේ ශිෂ්‍යෝ පිනෝ පිනෝ ඉන්න වෙලාවක් නැහැ. යන්නේන කට්ටියට මූණිච්චා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ පුද්ගලයා උත්සාහ කරනවා නිතරම තමන්ගේ වැඩේ කරගන්න. ඒ විතරක් නෙවෙයි උත්සාහ කළාමදි පොතපත කියවන්න ඕනේ, ගුරුවරුත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැත්නම් තමන් ඉදිරිපත් කරන දේ සමබර වෙන්නේ. ප්‍රගතියක් එන්නේ. ඊටත් පස්සේ සිනක සිනක ගොඩාක් වැඩි කරන කේන්තියෙන් දඟලනවට වඩා පුළුවන් ප්‍රමාණයට කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දෙනවනම් වෙනසක් වෙයි. හැබැයි මේ ක්‍රමයේ ගියොත් වරදින්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා මේ වීර්ය පිළිබඳ කතාවේදී වීර්ය පිළිබඳව Tamange මෙහිදී අඩුපාඩුකම් තියෙන එක්කනට අච්චර වීර්යවන්ත කතාවක් කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ සරුවචනාංශේ හැර වෙන කාටවත් වීර්ය ගැන කතා කරන්න බෑයි කියලා. පුළුවන්. තමයි දැනගන්න මම මෙන්න මේ සීමා තියෙනවා මට. ඒ සීමාවලුත් මේ විරිය සීමාවල්ම. එහෙමනම් ඒවත් එළි වෙන තාලෙට ඒකත් හැදෙන තාලෙට හැදෙන කෙනෙකුට අවශ්‍ය උපදෙස් ලැබෙන තාලෙට මේ ධර්මයක් කතා කරන්න ලොකු සුදුසුකම් අවශ්‍යයි. ඒ මොකද ඒ අපි තීන මිද්දේ ගැන අපි කතා කරමින් හිටියේ ඒ තීනේදී අර හිතේ ඇති වෙන ගුලි වෙන ගතිය, පැකිලෙන ගතිය, ඇකිලෙන ගතිය ඇති වුණාට පස්සේ ඒ හිත කරන ප්‍රධානම දේ තමයි ඒ ඇකිලීමට ගුලි වීමට පසුබෑමට සුදුසු පරිසරයක් කරා ලෝකේ හදාගන්න. එතකොට කයත් ඒ අනුව යනවා. ඒකට මිද්දේ කියන්නේ. තීනේ තමයි ඉස්සල්ලාම මුල් වෙන්නේ. ඊට පස්සේ තීන හිත ඒ කුසීත තැනකට යනවා. මම බණ්ඩගින දේ තමයි භාවනා ශාලාව කැමති නැහැ. මට හොඳට භාවනා කරන්න පුළුවන් කියන කුටි. එහෙම නැත්නම් කියනවා විහාර වන්දනා කරන වෙලාවේ හරිනේ ඊළඟ භාවනාව හොඳයි. මම කියන්නේ ඒක ඇත්ත නැහැ කියලා. නමුත් මේ වගේ නිදහසක කරුණ වෙනවා. නිදහස කරුණ ආවට පස්සේ කුටියට ගියාට පස්සේ සක්මනට වැඩි හොඳ පරියන්කය කියලා ඒක. පරියන්කයේත් ඔය වෙනදා ඉඳගෙන ඉන්න ආරණයට වැඩි හොඳ ඇඳ. කොත් එහෙම හදාගෙන ඕන ඇඳේ වාඩි. වාඩි වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා ඔන්න හිතාගන්න. ඒ අර තීනී කියන ෂට ගතිය ප්‍රඥාව මුවා කරලා සෑම කුසල ධර්මයක්ම යටපත් කරලා අර ලැබුණා වූ බුද්ධෝත්පාද කාලයේ මනුසාත්ම භාවයේ මේ ක්ෂණ සම්පත්තිය පැවිද්ද කල්යාණ මිත්‍යාසේ ධර්මදේශන සේරම සම්පූර්ණ හේබා ඔක්කොටම උක්වා ගන්න දිනු කර ගන්න විකසිත කර ගන්න සුදුසු අවස්ථාවක් තියෙනවා වීර්ය උණු කරගත්තොත් ආතාප වීදේ රක් කරගත්තොත් ඒක නෙවෙයි කියන්නේ ඇකිලන පසු බාහන ගුළු වෙන තත් මෙන්න මේ තීනේ අඳුරන්නේ නැත්තම් ඒ බුද්ධලා මිද්දේට වැටෙනවා ඔය තීනේට පස්සේ ජුගුගලගේ කතාවලත් තියෙන්නේම අන්නර විදියේ ප්‍රධාන දේ පැත්තක තීති ලාමක දෙයකට කතා කරන ගතිය ඒ නිසා ඒ තීනේ හඳුනා ගැනීමම සාමාන්‍ය යෝගාවදිත කරන්න පුළුවන් තරම දෙයක් නෙවෙයි කියලා හිතනවා නමුත් නොකර බෑ හැමදාම මේක එනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ චීනේ කියන එක සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවේදී සඳහන් කරන ගැඹුරු ධර්ම. නමුත් මේක පිළිබඳ කර්ම කාරණා කියලා තියෙන බුදුහාමුදුර කර්ණාවේමයි ඒක ගැන කල්පනා කරන ඔය චීනේ එන්න පටන් ගත්තා. මේ නිසා දවසක් සරුවචන් වහන්සේ ඔය සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා දෙනම පැවිදි කරපු අලුත බොහෝම සුළු පිරිසයි හිටියේ සරුවචන් වහන්සේද ඒ ඉන්න කාලේ නිතරම වගේ තමන්ගේ ශිෂ්‍ය පිරිස පිළිබඳව මේ මහා කර්ම සමාපත්තිය සමවැදලා බලන. බලනකොට මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ භාවනා කරන්න ඕනේ කියලා අර වගේ තනියම කාමරයකට ගිහිල්ලා ගල් වෙනකට වෙලා භාවනා කරා. සර්වචන් වහන්සේ හිත යොදලා බලන වෙලාවේදී ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ හිතියේ සෝවාන් මාර්ගඵලස්තික් විදියට අධ්‍යාත්ම ධර්මයේ අරියත් මාර්ගය සඳහා භාවනා කරමින් නමුත් ඒ වෙලාවේදී නිදි කිරමින් ඒ තනියම කුටියේ නිදි කිරනවා. සරෝජනාංශයේ මේක දැකලා උන්වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා වගේ කිව්වා මොග්ගල්ලාණේ නිදිමතනේ පාරට ඇරුණා. ඇරුණේ ඉස්සරහ ලබුවත් වෙනාන්ට ඉන්නවා වගේ. ඉතින් මොනවා එහෙමයි ස්වාමීන් වහන්සේ. නිදිමත. ඊට පස්සේ මේ ඒ කියන්නේ දඬුවම් කරේ මොනක්වත් නැහැ. එහෙම කට නෙවෙයි ගියේ බුදුහාමුදුර දැකීමත් අත්තරවලසුදු. එතෙන්දි මතක් කරලා දුන්නා මේ චීන මිද්දේ කියන එක නැති කරගන්න බොහෝමත්ම වටිනා උපක්‍රම ටිකක්. මේ කියන්නේ සෝවාන් වෙච්ච උත්මයකට එනත්තම් ධර්මයේ සේනාධිපති තනතුරක් ලබන්න. දකුණ වමත් හවු වෙන්නේ ඉන්න උත්මයක සඳහා දරුවචනාන්ත මේ බණ දේශනා කරන්නේ. ඒක නිසා සාමාන්‍ය උපාසක කෙනෙක් නිදා ගන්නවා කියන එක අහන දෙයක් නෑ. ඒ නිසායි මේ මේ විපස්සනා භාවනා වගේ තැන්වල සමුහ භාවනා ක්‍රම හරියට කාලසටහනකුත් දීලා තියෙන්නේ මේක කොහොම කරන්නේ? හැම කෙනාගේම මේ බුලත් මල්ලේ කිල්ලෝට හුණු තියෙන වාගේ තීන මිද්දේ තියෙනවා. ආනේ තීන මිද්දේ කඩන්න නම් මේක අපිට විතරක් වෙන දෙයක් නෙවෙයි. නමුත් එහෙම කියලා හොරතල් කරලත් බෑ. ඒ දැනගන්න ඕනේ. ආනේ දැනගැනීම සඳහා කටයුතු කරනකොට අර නිදිවතේ හිටපු මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට බුදුහාඳුරෝ පෙන්ලා දෙන බොහොම ලස්සන වටනා කාරණා කීපයක් මේ තීන මිද්දේ කඩාන ඉස්සල්ලාම කියන්නේ සංඥා වෙනස් කරන්නේ. ඒ මොකද මේ තීනේ එනකොටම අනේ පොඩ්ඩක් විනාඩියක් හාන්සියෙන් නැත්තම් කියලා අර එන තීනේ බදා ගන්න ඒකට පෝෂණය කරන විදිහේ බුබ්බඩ කල්පනායි. සංඥාමය මෙතන බලපාන. ඇත්තට එන ඉතින් ටිකක් නිදාගත්තාම මොකෝ දැන් කාලා ඉන්න වෙලාවනේ. ඒ නැත්තම් දැන් ඉතින් මේ රෑ 10 විතර වුණා ඉතින් කවුරුත් නිදා ගන්න වෙලානේ කියලා නානා ප්‍රවිජේ අර තමන්ගේ වාසියට කරුණු කාරණා ගොඩාක් වෙනවා ඒකෙදි පැහැදිලි වෙනවා මේ සංඥාව බොහෝම තදින් තීනේට වැටෙනවා මේක දකින්නයි කියන එක බොහෝම අමාරුයි දැන් තමන්ගේම රුචි අරුචිකම් වලට විරුද්ධව මේ විචක්ෂණ බුද්ධිය වැඩ කරනවා විමසුන් නොවන වැඩ කරනවා තීනේ පැමිණෙන බව දැනගන්න මේක තමයි ඉස්ලාම් කරුවත් යනවා කිව්වේ Tamanට මේ තීන එනකොට ඒකට යාදෙන ඒකට හරියන නැලවිලි කවි කියන පද කියන හිත දැකලා උඹ තමයි මේ වැඩේ කන්නේ උඹ තමයි මේක විනාශ කරන්නේ කියලා අර තීනේ පිළිබඳවම මූලික සංඥා වෙනස් කරන්නයි කියලා කියනවා මේකම ඇති හැබැයි මෙතෙන්ට එන්න මීට පස්සේ කියන උපක්‍රම රාශියක් කරමින් කරමින් කරමින් කරමින් තමයි අධ්‍යයම අල්ලගන්න පුළුවන් වෙන්නේ තීනේ එනකොටම දැන් අරමුණ මෙනෙහි කිරීමක් නැහැ මූල කර්මස්ථානයක් නැහැ ඉන්න ඉරියව්ව වැටිලා ඒ වුණත් ඒක කමක් නැහැ කියන හිත එනවා මේ මේ தත්ත්වේ පෝෂණය කරනවා කියලා කියන්නේ ගොරෝණ නින්දකට ආරාධනාවක් තමයි එනිසා මූලිකවම ඒ සංඥා වෙනස් කිරීම හඳුනා ගැනීම සර්වඥාන්සේ පෙන්නේ යම් විදියකට ඒ සංඥාව හඳුනාගත්තා තාම හිත ඇදෙන්නේ නිදිමත පැත්තටම නම් සර්වචනාංශේ දේශනා කරනවා බුදුවට හිත උනන්දු වෙන විදියේ දේශනා පාඩයක් හිතට ගන්න. මතක් කරගන්නයි කියලා. මම දැන් නිදිමත ඇවිල්ලා තියෙන්නේ මේ වෙනුවට හිත උනන්දුයෙන් රස බලන ධර්ම කොටාසයක් හිතට ගන්නයි කියලා. මේක සම්බන්ධයෙන් මම පුද්ගලිකව ගත්ත දේ තමයි ඔය බොද්ධංග ධර්මවලදී වීර්ය පිළිබඳව තියෙන පාඩ. මේ බොජ්ජංග ධර්ම හතේ සඳහන් කරනවා ඉවීර්ය පිළිබඳව මේ Taman කොහොමද වැඩ කෙරුවේ කියලා සරුවච්චන් වහන්සේ දේශනා කරන පාඩේ ඕක මතක් කරනකොට හැබැයි ඊට පස්සේ ඉස්සලා ඒකේ ආත්ම සාහිත්‍යවල කටපාඩම් සාහිත්‍යව දැනගන්නවා. දැනගෙන වී වීර්ය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ ආදි වශයෙන් තියෙන එක මේ ඒ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට හෝ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට හෝ දේශනා කරනකොට විද්‍ය සප්පොච්චංගය කියලා එකක් තියෙනවා කාශ්‍යපය මත් මේක ලෝකේ කාටවත් අතහුණු කැලලකින් කළු ලෑල්ලක ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙහෙම මේ රූපාකාරයෙන් දක්වන්න පුළුවන් එකක් නෙවෙයි. මිනිස්සු මේ ගැන කතා කරන්න යන්නේත් නැහැ. ඒක මොකද මේ සාමාන්‍යයෙන් කාබු මිනිසු බුදියා ගන්න ඒක ප්‍රශ්නයක් නෑ නමුත් මේ ආර්ය මාර්ගයේ යනකොට මේ පෙන්වන්න බැරි හිතා ගන්න බැරි මේ විරිය සම්බොජ්ජංගේ මා විසින් තොපට මනාකොට දක්වන ලදී. මයා සම්ම දක්ඛාතෝ මං විසින් මේ පෙන්වන්න බැරි අල්ලන්න බැරි දේ තොපට පෙන්ලා දෙන්නේ. භාවිතෝ මම මේ පෙන්ලා දුන්නේ ඔයගොල්ලෝ මායේ ගුරුවරේ ගෝලියෝ කර ගන්නට ചാටු කතාවක් නිසා නෙවෙයි මම මේක කලින් භාවිත කරලා තියෙනවා. මේ භාවිතාව කවදාකවත් තීන විදිහ නැති කරන්න ප්‍රමාණවත් නෑ ඒ නිසා මම බහුලීගත කරා. බොහෝ වාර ගණක් කරලා තියෙනවා. මයා සම්බදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මෙන්න මේක මේ විශිෂ්ට ඥාණය දැනගත්තොත් මේ හීන විරිය කුසීත භාවය හීන මිත්‍යය විරිය ප්‍රතිපක්ෂ ධර්මය ආතාපේ ප්‍රතිපක්ෂ ධර්මයේ බව විශිෂ්ට ඥාණය දැනගන්න මෙන්න ප්‍රබුද්ධ විරිය ආපු වෙලාවක හැදී ආරද්ධ විදි ආපුවාම හිත වැඩ කරන්නේ මෙමය ප්‍රීති ආදී ධර්ම භාග වෙනවා. මේ තීන මිද්දේ ආපුවාම හිත කුසීත වෙනවා, පරදිනවා, පච වෙනවා. මෙන්න මේ දෙක අතර විශිෂ්ටත්වය දැනගන්න නම් සරුවචනාංශය වගේ පෙන්ලා දීපු කෙනෙක් මතක මතක තියාගන්න. ඒ උන්වහන්සේ කිව්වේ ආවට ගියාට කරලා බලන්න. බහුලීගත කරලා. අභිඥාය සම්බෝධාය සංවත් මේක තමයි අනිවාර්යම නිවනට යන්නේ. ඒ නිසා අපිට කී යකි තීන මිද්දේ ගැන දන්නේ නැත්නම් බුදියන්නේ තීන විද්‍යාව දන්නවනම් බුදු වෙන්න පුළුවන්. ඔය දෙක අතර බොහොම සුළු වෙනසයි තියෙන්නේ. ඒ නිසා ප්‍රතිසල්ලාණය කියන වචනේ කොහොම දෙපැත්තට කැපෙන වචනයක්. ප්‍රතිසල්ලාණය කියන්නේ විවේක ස්ථාන. විවේක ස්ථානයක් බුදු වෙන කෙනාට උදව් වෙනවා, බුදු වෙන කෙනාට උදව්. නිසා එක එකන විවේක ස්ථාන කියන්නේ එක එක දේවල් වල. ආරම්භක යෝගාවචරයට විවේක ස්ථානයේ අනිවාර්යෙන් භාවනා මධ්‍යස්ථානයක් වෙන්න ඕන නැත්නම් භාවනා පොදු භාවනා කොටක් වෙන්න. ඒ සානිසනවනේදී ලකුණු පහල වෙනකොට මම කියන්නේ භාවනාවට ඉන්නේ නැහැ. භාවනාවේ කොටක්මන් කරන වෙන නැත්නම් සක්මන් කරන භාවනා කරන වෙන නැත්නම් ඉගඩ කරන නැත්නම් ඒ කියන්නේ සෝහොල් ලකුණු කියනවා. ඔය යන්න ලකුණු. ඒක එනකොට දැනගන්නවා ඉතින් තව දවස් ගානකින් ඉතින් එහෙම වෙනවා මෙහෙම වෙනවා ඒ හඳ හඳ පායන ඉර පායන තමයි ඒක වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒක මේ කාවුරක් පිළිබඳ උපේක්ෂාවෙන් නැත්නම් මේ අපහාසයට කරන කතාවන්නේ මේ කෙලස් වැඩෙන හැටි මෙහිමයි. ඒකට ආය වෙන පොර දෙමිලක් ඕනේ මේකට කමක් නැහැ කියලා දෙන පුංචි හිත තුල අපි නැවතත් වැටෙන්නේ ගිහිල්ලා අර අතහැරලාට ගුණවලට ගන්න. ඒ නිසා කරුවචනන්ද මතක් කරනවා මේවා තේරුම් අරගෙන තමයි දැනුණා නම් කීනේ වැඩ කරනවා. තව ටිකේ මිද්දේට වැඩෙනවා. ඒ කියන්නේ කයත් මේකට වගලා ගන්න වෙනවා. එහෙමනම් කරුවචනාංශයේ දේශනා කරපු වගේ වීර්ය දානවන පාඩයක්. අපි සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ ක්‍රීඩා සමාජයත් වෙන ඉස්කෝලේ ක්‍රීඩා සමාජයත් අපේ පිටනේ සෙල්ලම් කරගෙන ඉන්න වෙලාව අපේ ක්‍රීඩා සමාජේ පරිදිනවා නම් අපි මොකද කරන්නේ? අපි ධෛර්යවන්ත වෙන විදිහට උරේලා. ඉතින් බහැලා කරන්න දෙයක් නැහැ නේ මේ වෙලාවේ. ඉතින් ක්‍රීඩාවට කන්න කටේ තෝරලා ඉවරනේ. අපිට ඒක ඇතුළේ ගියොත් අපේ ක්‍රීඩාවට මේ මේ විනය නීති කැඩුවා. ඉතින් අපි කරන්නේ අරකට ධෛර්යවන්ත වෙන්න ඌරේලා. ධෛර්ය කරනවා. ආන්නේ වගේ තමයි අපිට තේනවා දැන් තීනේ මේ පැත්තෙන් වැඩ කරනවා. වීර්ය මේ පැත්තෙන් වැඩ කරනවා වීර්ය පසුබාහ. සීනේ දිනු වෙනවා. එතකොට අපිට වෙන්නේ අර වීර්ය පැත්තට උදව් කරන්න. ඒකට සුදුසු පාඩයක් කටපාඩමින් හෝ කියවනවා. මේක හරියේ නැත්තම් ඒකෙදි මේකෙදි වීර්ය මේ පැතෙන්න පුළුවන් සීනියක් වෙන්න පුළුවන්. එහෙමනම් අර පාඩේ සත්‍යයනා කරන්නයි කියන්නේ. ඉතින් මේ මේක මැද හේත ඉඳලා පටන් ගන්න යන්න එපා මේ මැද කෑ ගහන්න. ඒකත් මේක අදහස් කරන්නේ අර චෛසික මට්ටමේ තිබුණ එක වාචික මට්ටමට නංවන්නේ. මේකට භාවනාවේදී කියනවා අරමුණු ප්‍රමාණය වැඩි කරන්න අපි ආනාපානේ විශේෂයෙන් විපස්සනාට ගැලපෙන උපදේශයක් පිම්බිම හැකිලින් බලන ඉන්නවා ආනාපානේ බලන දැන් හොඳට තේරෙනවා අරමුණක් නොදෙනී යනවා ඉරියව්වත් වැක්කෙරිලා තීන මිද්ද ඇති වෙලා ඔය මොන පාටේ කිව්වත් නැගිටින්නෙත් නෑ අරමුණට ගැහුවට හිත පිටියක් ඒ කියන්නේ පුංචි සියුම් වැඩක් දැන් කරන්න බෑ ඇස්සන්ද වෙච්ච කෙනෙකුට මේ පටල වැදිච්ච කෙනෙකුට ඉදිකටු මලලන්න බෑ. මේ වගේ වෙලාවල් වලට අර ඉදිකටු මල වෙනුවට ලොකු හිලක් ගන්නයි කියලා කියන්නේ. මුළු ශරීරේ පුරාම පැතිරෙන අරමුණක් අරගෙන ඉඳිනවා, හැපෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා, ඉඳිනවා, හැපෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා ආදී වශයෙන් අර අරමුණු ප්‍රදේශය වැඩි කරනකොට කරවේශක් එකට බුදු සිතත්තේ විදුලි බබළු පටේ කරකවන්න වාගේ අවධානය එකම තැනකට උදරයට තියන්නේ නැතුව හැපෙන තැනට දානවා ඉඳගෙන ඉන්න ඉරියව්වට දානවා පිම්බීමට දානවා ආය හැපෙන තැනට දානවා ඉඳගෙන ඉන්න ඉරියව්වට දානවා හැකිලීමට දානවා ආනේ මරමුණු වැඩි කරන එක මේ අපේ ලංකාවේදී මේ කියන්නේ හය පොළ බලනවා කියන්නේ අරමුණු ප්‍රදේශ වැඩි කරන්නේ නොවුනොත් චිව් මඩක් දුන්නොත් අරය ඒක දමලා ගාලා පැත්තකට වෙනවා එන්නේ මේ වගේ වෙලක් තමයි මෙතන මේ දන්න පාඩේ ටිකක් කියවන්න පටන් අරගන්නේ තනියම ඉන්නකොට මේ කරවත හැකියි තමයි තමයි දන්න භාවනා කරන පලාතේ ඉන්න බෑ මොකද ඒ තරම් හයියෙන් කියවනවා පාට. මේ මේ උපක්‍රමයක් වශයෙන් කරනවද වෙන එකක් දන්නේ. ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. අර වචනේට නැංගී විතර ගන්න උත්සාහය නිසා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම බැරි නම් මේ විදිහට බැරි නම් බුදුහාමර කියනවා අර ශිෂ්‍යයන්ට පාඩම් බැරි වෙනකොට කණෙන් අල්ලලා හොල්ලන්න වගේ තමන්ගේම කන් දෙක හොද්දට රිදෙන්න අදින්නේ. කන් දෙක හොඳට පොඩි වෙලා රත් වෙන්න අතින් අත ගාන්නේ කියලා කියනවා මූණ අත ගාන්නේ කියලා කියනවා අත අතින් අත ගාන්නේ. එතකොට අර ලේ දහරාව ඇකිලිමින් තිබුණු ලේ දහරාව පුෂ්ටිය මට්ටමට එනවා. මේ හරි කම්මැලි ඒ වෙලාවට ඒක කරන්න කම්මැලි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ නේනොට මදුරෙක් ආවත් මැස්සෙක් ආවත් පිහන්න අත හොල්ලන්නේ නැහැ මොකද අතේ ඉන්න නිඳ ගන්න. මෙතන ඊක අනිත් පැත්ත කරන්නේ කණෙන් අදිනවා. මූණ පියනවා. මේනි මේ වගේ දේවල් කරනකොට ඉඳ කඩන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ පිටරට වල්ලුන්නම් තියෙන ඔය හයිඩ්‍රොක්ස් ක්‍යාති එහෙම නැත්නම් සමම්පිච්ච වල් වතුර වගේක් මොනවා හරි තියාගෙන හරි ඇහැට දමා ගන්න එකක් හරි කරන්න ඕනේ නිින්ද කරන්න. මේ විදිහට ඒ කණින් ආයෙන් ඇදලා බේරන්න බැරි නම් සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ මූණ හොදලා නැගිටලා කියලා මූණ හොදන්නේ. ඔය පාඩම් කරනකොට ඔක හරියට කෙරේ. ගොඩාක් වෙලාවට ඒ තරණී ඉතාම උග්‍රයි බොහෝ දෙනා පාඩම් කරන 100 මාර Taman ඉතාම දැඩිපල නිින්ද වෙනකොට එක්කෝ තෙමිච්ච කොටයක් වලේ තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් වතුර බාල්දිය දාගෙන ඉන්නවා. වතුර බාල්දියෙන් දැක්කේ නිින්ජාල වෙලාවල් තියෙනවා. ඒක වෙනම කතා. නමුත් උපක්‍රමයක් වශයෙන් මේ එකින් එක එකින් එක ටිකෙන් ටික ටිකෙන් ටික තල්ලු කරගෙන තල්ලු කරගෙන යන හැටි. එහෙම බැරි නම් ඒ විදිහට මූණ හොයනවා. එහෙම නැත්නම් එළියට බහැලා ඈත තියෙන ආලෝක වස්තුවක් දිහා බලන් ඉවිල කියනවා ඊරහඳ තාරකාදියා. ඒ ඒක නැත්තම් කියන මේකට ආලෝක සංඥාව කියලා කියනවා. කලින් ඇති කරගත්ත ආලෝක සංඥාවක් තියෙන කෙනෙකුට නම් භාවනාවෙන් හෝ දවල් දිකට දිහා බලලා අඳු දිහා බල ඒකට හේතු යොදාන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලි කුගලක් දිහා බලාගෙන ඉඳීම හෝ ආලෝක සංඥාව නිින්දේ අනිත් පැත්ත. එහෙමත් බැරි නම් වේගෙන් සක්මන්. ඉගෙන ඇඟ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රියාපත් කරනවා. මේ සේලමත් පරදින්න පුළුවන් බව දරුවත් යනකොට පාරයි. එහෙමනම් කියන ගිහලා ගුජියක්. අන්තිමට කියන්නේ එවනම් ගිහිල්ලා දැන් මට මේ තරම්ම ක්‍රම වේදයක් ආශිකෙන් බැරි වුණා. ඒ නිසා සිංහ තීජාවේ දකුණු පාය උඩ වම් පාය ඇදලා දකුණු අත උඩ හිත තියලා මම මෙච්චර මේ වෙලාවකින් නැගිටිනවා කියලා අතිෂ්ඨාන පූර්වකව පසුබාහනෙත් යුද උපක්‍රමයක් වශයෙන් පසුබාහනෝ ශක්තිමත් වුණාට පස්සේ බින්න ගෙනියන භාවනා කරන්න. එහෙම නැත්නම් මේ සේරම තීදිකේතාවගේ පරියන්කේම නිින්ද යන්නේ කියන්නයි. මොකද සමහර දන්නවා නිින්දෙන් පස්සේ ඒක පාට අවදි වෙන්නේ මූල කර්මස්ථානයේ. සමහරට නිින්දෙමට ගිහින් නිදි කොරෝන අවස්ථාවල ඉන්න තෝ කියන එක නෙවෙයි. අන්න ඒ විදිහට Tamanට වැටහෙනවා නම් පරියන්කේ නිින්දකට ගිහිල්ලා තප්පර ගාණක් හෝ විනාඩි ගාණකට නැවත එන්නේ මූල කර්මස්ථානයේත් නම් ඒ නිින්ද අනේකට මුලැමැදාග දැක ගන්න. මෙන්න මේ නිින්ද ඇති වෙගෙන එනකොට මෙහෙමයි. එන්නේ මැදදී නොදන්න ප්‍රදේශයක් තිබුණා. ආපහු ආවේ පාට තිගැස්මනේ සමුලට ඇවිල්ලා. මේ එකක්වත් අකුසලයක් නෙවෙයි. මේ එකක්වත් වැරදි දේවලුත් නෙවෙයි නොවිය යුත්තකුත් නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ මේකේ මුලමදාග දැක ගන්න පුළුවන් ශක්තිය එනවනම් Taman කියන්න පුළුවන් එන්න කලින් නිසා මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දීපු මේ උපදේශ ටිකේ සර්වචනාංශේ කොච්චර ප්‍රායෝගික යතහත් පහත් උපක්‍රම රාශියක් දරගත්තේ කියලා දන්නවනම් ඔය යෝගාවචර ලොකු ධෛර්යයක් ඇති වෙනවා. මොකද අපි වැඩ කරන්නේ බරවත් සතුරෙක් එක්ක. මේ සතුරා මාර්ගඵලලාභියත් නැත්නම් එනවා. නිසා අපිට නෑ විද්දෑ. මේ ආපු වෙලාවට අපි ඊට වඩා මාර්ගඵලලාභී කෙනෙක් ආශ්‍රය කරන මේක කඩා ගන්නවා මිස තවත් නිදිමත කෙනෙක් ගාවට ගියාට කවදාකවත් සාසනික දියුණුවක් අතට පිට සිදු වෙන්නේ නෑ. ඒක තවත් කුසීත වස්තුවක් බවට පත් වෙනවා. විද්‍යාරම්භ වස්තුවක් වෙන්නේ නෑ. ඒක නිසා තීරුම් අර ගන්න ඕනේ මේ චීනේ මේමයි, වීර්ය මේමයි. මේ දෙක අතර වෙනස දකින්න නම් අනිවාර්යයෙන්ම දෙකම භාවනා කරන්න. එකම භාවනා අරමුණක් කරගන්න ඕනේ. එහෙම කරගන්න බැරි කෙනාට බය වෙලා හෝ අකුසලයක් කියලා හිතාගත්තොත් මේ චීන මිද්දේ කවදාක ගොඩේද බෑ. නීවරණ බව හැබෑ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ